ආයුබෝවන්. සුබ දවසක් වේවා. CSRP මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ වටිනා හරවත් දහම් සාකච්ඡාවක් ඔබ සමග පවත්වන්න කියලා මේ වන විට ඔබ අපි කවුරුත් හොඳින්ම දන්නවා. ඉතින් සුපුරුදු ලෙන්ගතුකමින් ඔන්න අදත් අපි හරියටම වෙනද වෙලාවටම ඔබගේ නිවසට ගොඩවදිනවා ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පදවීරණ වැඩසටහනත් රැගෙනයි. ඉතින් සුපින්නතුනේ මේ වන විට අප සාකච්ඡා කරමින් පවතින්නේ අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථයයි. මේ වන විට අපි ධර්ම ග්‍රන්ථයේ බොහෝ දහම් සාකච්ඡා දහම් මාතෘකා සාකච්ඡාවට අරගෙන අවසන්. ඉතින් අදත් අපි මේ සෝදානම් වන්නේ අලුත් මාතෘකාවකින් හරවත් සාකච්ඡාවක් ආරම්භ කිරීමට. ඉතින් වෙනදා වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ දේශකයන් වහන්සේ අදත් සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයට වැඩමවා වදාරා සිටිනවා. අපි වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි වැඩසටහනට පිළිගෙන සිටිමු. නම කියනට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ. අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අදත් අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් අපේ ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ මේ වන විට මේ ධර්මකාරණා බොහෝමයක් අපේ ජීවිතයට කොහොමද ගලපා ගත යුත්තේ ඒන් අපේ ජීවිත හැඩගස්වා ගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ සමාජයේ පැන නගින ප්‍රශ්නයක් තමයි මේ වන විට බෞද්ධ ඔබ අප අතර සහ අන්‍යාගමික හෝ සියලු දෙනා අතරම මේ කාරණාව තියෙනවා මේ මාර්ගඵල ලැබීම සඳහා සුදුසු කාල තිබෙනවාද බොහෝ අය උකටලී වෙනවා අද තථාගතයන් වහන්සේ වැඩ වසන්නේ නැහැ ඉතින් අද මේ වන විට සාසන පරිහානියටපත් වෙලා මේ කාලේ මාර්ගඵල ලබන්න සුදුසු නැහැ. මාර්ගඵල ලැබීම සඳහා අවශ්‍ය කරන කාලය නෙමෙයි මේක. අපි කොතෙකුත් උත්සාහ කරත් මාර්ගඵලලාභින් මේක හොයාගන්නේ නැහැ. මේ වගේ විවිධාකාර විදිහට මේ මාර්ගඵලයන් සම්බන්ධව මාර්ගඵල ලැබිය හැකි කාල පිළිබඳව අර්ථ විග්‍රහ කරනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මේ සමාජයේ පවතින මේ කතිකාවත තුළ ගැන මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. ඇත්තටම අපේ සාමින්හස යමෙකුට මාර්ගඵලයක් අවබෝධ කර ගැනීමට සුදුසු කාල තිබෙනවාද? අද කාලයේ මාර්ගඵල ලබන්නට බැරිද? අවසරයි අපේ සාමින්හස. තරුවන් සර්ණයි හැම දිනාටම ඇත්තටම මාර්ගඵල ලැබීම සඳහා බුද්ධෝත්පාද කාලයක් වීම විශේෂයෙන් වැදගත් කාරණයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමයි. බුද්ධෝත්පාද කාලයයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙහි පහළ වුණු කාලය සහ උන්වහන්සේගේ ශාසනය නොපිරිහි පවතින කාලය. එතකොට මේ කාලවකවානුවත් බුද්ධෝත්පාද කාලයමයි. ඉතින් ඒ නිසා ඒ ශාසනය අන්තර්ධාන වෙන තෙක්ම මාර්ගඵල ලබන්නට බාධාවක් නැහැ. කාලයෙන් බාධාවක් නැහැ. එතන තියෙන ප්‍රධාන පාදකය වෙන්නේ පුද්ගලයන් තුල ඒ සඳහා අවශ්‍ය සාධක ගොඩනැගිලා තියනවද නිවැරදිව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනවද කියන කාරණය තමයි එහිදී වැදගත්ම සාධකය වෙන්නේ. එහෙම. ඒ වගේම අනිත් පැත්තට අපිට පේනවා වර්තමානයේ එක්තරා රැල්ලක් ඇති වීගෙන යනවා මම සෝවාන් වෙලා ඉන්නේ මම අනාගාමි වෙලා ඉන්නේ මම රහත් වෙලා ඉන්නේ මම බුදු වෙලා ඉන්නේ කියලා එහෙම පෙනී හිටින්න උත්සාහ කරන කණ්ඩායමකුත් අද ඇති වෙමින් පවතී. එහෙම අපි එතකොට මාර්ගඵල ලබන්නට කාලයෙන් බාධාවක් නැහැ. හැබැයි මම මාර්ගඵල ලබලා ඉන්නේ කියලා ප්‍රකාශ කළ පමණින් ලෝකයට අඟවන්න උත්සාහ කළ පමණින් ඒ හැම දෙනාම මාර්ගඵලලාභින් හැටියට අපට හඳුනා ගන්න පුළුවන්කමකුත් නැහැ. එහෙමයි. මොකද මාර්ගඵලලාභියෙක් මම රහත් වෙලාය මම සෝවාන් වෙලාය කියලා ලෝකෙට කිය කියා ඇවිදින ගතිය අඩුයි. එහෙම අඩුයි කියලා කියන්නේ ඒ අය යම් අත්‍යවශ්‍ය තැනකදී අත්‍යවශ්‍ය කියලා කියන්නේ අන් අයගේ යහපත පිණිස එය හෙලිකල යුතු නම් ඒ බඳු අවස්ථාවක සුදුසු වාතාවරණයක් මත ඒක හෙලි කරන්නට පුළුවන්. එහෙමයි. එහෙම නැති තැන්වල මම මෙහෙම මාර්ගඵල ලබාගෙනයි ඉන්නේ කියලා ඒ ගැන කතා කරන්න ප්‍රසිද්ධ කරන්න උත්සාහ කරනවා නම් එතනම යම්කිසි සක්කාය දිට්ඨිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි. දැන් වර්තමානයේ අපිට පේනවා මම සෝවාන් වෙලා ඉන්නේ කියලා කියාගන්න ගිහි පැවිදි බොහෝ දෙනා ඉන්නවා. එහෙමයි. ඊළඟට මම රහත් වෙලාය කියලා කියාගන්න හෝ එහෙම නැත්නම් අරිහතුන් වහන්සේලා හැටියට හඳුන්වන ඵලලාභීන් හැටියට හඳුන්වන එහෙම පිරිස් ඉන්නවා. එහෙම. ඉතින් දැන් එතනදී සමාජයේ අන් අය විසින් උන්වහන්සේලා අරිහත් උන්වහන්සේලා හැටියට හැඳින්නුවයි කියලා කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් සමහර සද්ධාවන්ත මිනිස්සු භික්ෂුන් වහන්සේලාට රහතන් වහන්ස කියලා ආමන්ත්‍රණය කරපු අවස්ථා තියෙනවා. එහෙමයි. ඉතින් මේ බඳු තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මිනිස්සයා ඒ විදිහට ගෞරවයෙන් පැහැදීමෙන් එහෙම ප්‍රකාශ කළා කියන එක අපට වරදක් නෙමෙයි අපට ඇවතක් නෙමෙයි. එහෙමයි. හැබැයි මේ මහජනයා ඒ විදිහට අරිහතුන් වහන්සේ කියලා කතා කරනකොට අපිත් ඒ විදිහට රඟ දක්වන්න උත්සාහ කරනවා නම් Taman රහත් වෙලා වාගේ එතකොට කවුරු හරි චෝදනාවක් කරනකොට ධර්මකාරණයක් පිළිබඳව වෙනස් මතවාදයක් ඉදිරිපත් කරනකොට එහෙම අරිහතුන් වහන්සේලාට අපවාද කිරීම බරපතල පාප කර්මයක් කියලා ඒ විදිහට ඒවා මතු කරලා තමනුත් රහත් වෙලා වගේ පෙනී හිටින්න ප්‍රතිරූපය හදන්න උත්සාහ කරනවා නම් එතන යම් ගැටලුවක් තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් තමන් මාර්ගඵලයකටපත් වුණා කියලා මුලාවටපත් වෙලා ඒ තමන්ගේ මනසට තමන් රැවටීම හේතු කොටගෙන ලෝකෙට කියනවා නම් මම මාර්ගඵලයකටපත් වෙලා කියලා ඒක ධර්මයේ හඳුන්වන්නේ අධිමානයයි. එහෙම. අධිමානය කියලා කියන්නේ ලෝකේ රවටන අදහසක් නෑ. තමන් තමන්ගෙම මනසට රැවටිලා. එහෙමයි. ඉතින් එතනදී වරදක් කියන්න බෑ ඒක අසරණ තත්ත්වයක්. හැබැයි තමන්ට මාර්ගඵලයක් නැති බව දැන දැනම ලෝකේ රවටන අදහසින් තමන් ඵලලාභියෙක් හැටියට පෙනී සිටිනවා නම් ඒ තනත්තා උපසම්පදා භික්ෂුවක් හැටියට හිටියානම් ඒ ප්‍රකාශනයත් එක්කම ඒ තනත්තාගේ උපසම්පදාව එතනින් අහෝසි වෙනවා. ඒ කියන්නේ මේ භික්ෂු සංස්ථාවේ සමාජිකත්වය එතනින් නිමා වෙනවා. එහෙමයි. ඉතින් එහෙම ප්‍රවණතාවයකුත් අද කාලේ තියෙනවා. ඉතින් ඒකත් ඒකත් තේරුම් අරගෙන තමයි අපි මේ කාරණේ ගැන සාකච්ඡා කරන්න ඕන. මාර්ගඵල ලබන්න අද කාලේ බැරිද? ඒකට નિયમિત නිශ්චිත කාලයක් තියනවද කියන මේ ප්‍රශ්නේ. දැන් මේ සම්බන්ධව මහානායක හාමුදුරුවෝ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 80 වෙනි ප්‍රශ්නයේ යටතේ සාකච්ඡා කරලා තියෙනවා. අසවල් කාලයේ භාවනා කළහොත් මගඵල ලැබිය හැකිය, අසවල් කාලයේ නොලැබිය හැකිය කියා මගඵල ලැබීම පිළිබඳ කාල විභාගයක් බුදුන් වහන්සේ නොදාළසේක. උන්වහන්සේ පිරිනිවන් පානා දිනෙහි සුබද්ද පිරිවැජිහට මෙසේ වදාළසේක. සුබද්‍රය යම් සසුනක ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයාද නැත දෙවන ශ්‍රමණයාද තුන්වන ශ්‍රමණයාද නැත සතරවන ශ්‍රමණයාද නැත සුබද්‍රය යම් සසුනක ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයාද ඇත දෙවන ශ්‍රමණයාද ඇත තෙවන ශ්‍රමණයාද ඇත සතරවන ශ්‍රමණයාද ඇත සුබද්‍රය මේ සස්නෙහි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇත්තේය ඒ නිසා සුබද්‍රය පළමු වන ශ්‍රමණයාද ඇත්තේ මෙහිය. දෙවන ශ්‍රමණයා ඇත්තේ මෙහිය. තෙවන ශ්‍රමණයා ඇත්තේත් මෙහිය. සතරවන ශ්‍රමණයා ඇත්තේත් මෙහිය. සුබද්‍රය අනෙක් තැන් ශ්‍රමණයන්ගෙන් හිස්ය. ඉමේව සුබද්ද භික්ඛු සම්මා විහෙරියුං නසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස සුබද්‍රය මේ භික්ෂූහු මනාකොට වාසය කෙරෙත් නම් ලෝකේ රහතුන්ගෙන් ඉස් නොවුවක් වන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී කරන ප්‍රකාශය. තර මේ ප්‍රකාශනය මතු කරලා දක්වලා මහානායක හඳුරු පැහැදිලි කරනවා මගඵල ලැබීමේ පිළිවෙත පිරුවත් ඒවා නොලැබෙන කාලයක් ඇතිනම් බුදුන් වහන්සේ මෙසේ නොඅදාරන්නාහ මේ දේශනාවේ සැටියට තේරුම් ගත යුත්තේ කවදා වුවත් මගඵල ලැබෙන ප්‍රතිපත්තිය හරියට පිරුවහොත් ඒවා ලැබෙන බවය. ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියනු ලබන මේ ප්‍රතිපත්ති ක්‍රමය සැමදාම නෛර්යානිකය. එය අනෛර්යානික වන කාලයක් නැත. මෙකල ඒ ප්‍රතිපත්ති ක්‍රමයෙන් මගඵල නොලැබිය හැකියයි කීම පෙර නෛර්යානික වුවත් ඒ ධර්මය දැන් අනෛර්යානිකයයි කීමකි. එසේ කියා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවලංගු කිරීම බරපතල වරදකි. පිළිවෙත් පුරා මගඵල ලබන පුද්ගලයන් කලින් කලට අඩුවැඩි බව නම් කිය හැකිය. එසේම මගඵල ලබන අය කලකට නැති බවත් කිය යුතුය. මගඵල ලබන අය කලකට නැතිවන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවලංගු වීමෙන් නොව එය අනුව පිළිපදින අය නැතිවීමෙනි. එතකොට නායක හාමුදුරුවෝ මේකෙදි පැහැදිලි කරනවා එහෙම අසවල් කාලයයි කියලා මාර්ගඵල ලබන්න නිශ්චිත කාලයක් නැහැ. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කොතනකවත් දක්වන්නේ නැහැ. එතකොට යම් කෙනෙක් කියනවා නම් මේ කාලේ මගඵල ලබන්න බෑ කියලා එතකොට ආරෂ්ඨාංක මාර්ගයේ තිබියදී නිවන් අවබෝධ කරන්න බෑ කියනවා නම් එතකොට ඒ අය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නිග්‍රහ කරන අය වෙනවා මොකද එදා ආරෂ්ඨාංක මාර්ගයෙන් මාර්ගඵල අවබෝධ කරන්නත් අද එහෙම නොහැකි වෙන්නටත් විශේෂ හේතුවක් නැහැ. එතකොට එහෙම වෙනවයි කියනවා නම් එදා නෛර්යානික වූ ආරෂ්ඨාංක මාර්ගය අද අනෛර්යානිකයි කියන එකයි ඒකෙන් කියෙන්නේ. ඒක ධර්මයට කරන ලොකු නිග්‍රහයක් කියන එකයි නායක හම්සෝ සිහිපත් කරන්නේ. ඒ නිසා අද කාලේ මාර්ගඵල ලැබු අය නැතිනම් ඒකට හේතුව අරහස්ඨාංග මාර්ගයේ ධර්ම මාර්ගයේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක નિවරදිව පුරුදු පුහුණු කරන අය නැතිවීමයි කියන එක උන්වහන්සේ පැහැදිලිව දක්වනවා. එහෙමයි. ආරෂ්ඨාංග මාර්ගයේ වඩන අය හෙවත් ආරෂ්ඨාංග මාර්ගය අනුව පිළිපදින අය නැතිවීමෙන් වන ශාසනාන්තර දාණය අටුවාවල දැක්වෙන සැටියට බැලුවත් තවම මගඵල ලබන අය සිටින කාලය කියලා උන්වහන්සේ දක්වනවා අංගුත්තර නිකාය අට්ඨක නිපාත වර්ණනාවේ එන පාඩයක් දක්වලා මේ පාඩෙන් දැක්වෙන ප්‍රතිවේද ශාසනය සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක්ද සාමාන්‍ය රහතන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක්ද අනාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද සකෘදාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක්ද සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් දැයි මෙසේ අවුරුදු 5000ක් පවත්නා බව දක්වලා තියෙනවා. දැනට පැමිණ ඇත්තේ බුද්ධ වර්ෂයේ තෙවන වර්ෂ 16 කියන ලද අටුවා පාඨයේ හැටියට මේ කාලය අනාගාමී ඵලයටත් පැමිණෙන අය සිටිය යුතු කාලය බව කිය යුතුය. අධිගමය පවත්නා කාලය අටුවාවල දැක්වෙන්නේ එකිනෙකට මද වෙනස්කම්ද ඇතිවය. එහෙත් සෑම අටුවාවකම කියන සැටියට තවමත් අධිගමලාභීන් ඇති කාලය භාවනා කළත් මේ කාලයේ මගඵල ලැබිය නොහැකියයි කීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවටත් අටුවාවටත් විරුද්ධ බැවින් එය නොපිළිගත යුතුය. ඉතින් ධර්මයේ තිබුණා වුණත් අද කාලේ මාර්ගඵල ලබන්න බෑ කියලා යම් කෙනෙක් කියනවනම් ඒකට හේතුව බුදුදහමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පිළිපැදීම පිළිබඳ ගැටලුවයි. එහෙමයි. එතකොට අපි මීට ඉහතදී කතා බහ කරලා තියෙනවා විවිධ අවස්ථාවල ධර්මයේහි හැසිරෙන තැනැත්තා දහමින් ආරක්ෂා වෙනවා කියන ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියන මේ කාරණය බොහෝ දෙනා පිළිගත්තා වුණත් ඇතම් කෙනෙක් ඒ ධර්මයේහි හැසිරිලත් අපට ප්‍රතිඵල නැහැ මේ හොඳ කරන අපටමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ওই වගේ කතා කියන අවස්ථාත් සමාජයේ අපට ඇහෙනවා. එහෙමයි. එතකොට ඒ ප්‍රකාශනවල තියෙන යම්කිසි ඇත්තකුත් ඒවා තියෙන බව පේනවා. එහෙමයි. ඒ අය ධර්මයේ යම් ප්‍රමාණයකට හැසිරෙන්නත් උත්සාහ කරනවා. අනික් අතට ඒගොල්ලන්ට යම්කිසි දුක් පීඩාත් පැමිණිලා තියෙනවා. අවශ්‍ය තරම් බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිඵල ලැබිලා නැති අවස්ථා තියෙනවා. එතකොට මොකක් නිසාද මෙහෙම වෙන්නේ කියලා බැලුවහම එතන තියෙන ගැටලුව දහමේ ප්‍රශ්නයක් නෙමේ ඒ ධර්මය පිළිබඳ මූලික સિદ્ધාන්ත තේරුම් ගැනීමේ ප්‍රශ්නය සහ ඒවා ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීමේ ප්‍රශ්න. එතකොට හැම විටම ධර්මය පුහුණු කරලා Tamanට ප්‍රතිඵලයක් නැහැ කියනවා නම් ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන්. එක හේතුවක් තමයි ඒ දහම් න්‍යාය හරියට තේරුම් නොගැනීම. දෙවැනි හේතුව තමයි ඒ න්‍යාය තේරුම් අරගෙන පුරුදු පුහුණු කරන්න උත්සාහ කළාට ඒ පුහුණුව සාර්ථක නොවේ. එහෙම. ඉතින් ඔය හේතු දෙක නිසා ධහම ප්‍රගුණ කරලා ප්‍රතිඵල නොලැබෙනවා විනා එහෙම නැතුව ධර්මයේ ප්‍රශ්නයක්වත් ප්‍රතිපදාවේ ප්‍රශ්නයක්වත් නෙමේ. එය වටහා ගැනීමේ සහ පුරුදු පුහුණු කිරීමේ ගැටලුවයි හැම විටම මතුවේ. එහෙමයි. දැන් මේ ප්‍රශ්නෙට සමගාමීව අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ ගිහි බෞද්ධයා අතර පවතින එකක් තමයි මේ මාර්ගඵල ලැබපු ස්වාමින් වහන්සේලා ඉන්නවාද? අපි උන්වහන්සේලා සොයාගෙන දන් දිය යුතුයි. මාර්ගඵල ලැබපු ස්වාමින් වහන්සේලා හඳුනාගන්නේ කොහොමද? මේ ආදී විදිහට ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ඇත්තටම අපි ස්වාමීන් වහන්සේ නමක් මාර්ගඵල ලැබුවාද නැද්ද කියලා සොයා ගැනීම අත්‍යවශ්‍යද අපේ ස්වාමීන් වහන්සේ? මාර්ගඵල ලැබුවාද නැද්ද කියලා සොයා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම සොයන්න පහසුත් නැහැ. එහෙමයි. දැන් ඔය ගැටලුව මතුවෙන්නේ හුඟක් දෙනා කල්පනා කරනවා සෝවාන් වෙච්ච කෙනෙක්ගෙන් බණ ටිකක් ඇහුවොත් තමයි සෝවාන් වෙන්න පුළුවන්. එහෙමයි. රහත් වුණු කෙනෙක්ගෙන් බණ ඇහුවොත් තමයි රහත් වෙන්න පුළුවන්. අන්න එහෙම ආකල්පයක් තියෙනවා. ඒක සම්පූර්ණම මිත්‍යාවක්. එහෙමයි. අපට ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වෙන්නේ එය ප්‍රකාශ කරන කෙනා සෝවාන්ද රහත්ද ਸਰවඥද කියන කාරණේ නෙමෙයි. සර්වඥන් වහන්සේ නමක් ලෝ පහළ වුණු කාලෙක විතරයි මේ ධහම ප්‍රකට වෙන්නේ. එහෙමයි. මතුවෙන්නේ. ඒ නිසා බුද්ධ ශාසනයක් පවතින කාලයක් වීම වැදගත් එහෙමයි. නමුත් මේ බුද්ධ ශාසනයක් පවතිනවා කියන එකෙන් අදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන්ම අපි ධර්මය අහන්න ඕන කියන එක නෙමෙයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් හෝ එහෙම නැත්නම් රහතන් වහන්සේ නමකගෙන් අනාගාමී සකෘදාගාමී සෝවාන් ආදී ආර්ය උතුමකගෙන් එහෙම නැත්නම් ප්‍රතඥ භික්ෂුවකගෙන් එහෙම නැත්නම් ගිහියෙකුගෙන් කාගෙන්ද අපේ දහම් කාරණේ අහන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඒ අහන දහම් කරුණ වටහා ගන්නට තරම් තමන්ගේ සිත පුරුදු පුහුණු කරලා තියනවාද එහෙමයි දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් සරියුත් හාමුදුරුවෝ ගිහි කාලයේ උපතිස්ස පරිබ්‍රාජකයා. එතකොට උන්වහන්සේ අස්සජී හාමුදුරුවන්ගෙන් අහලා දැනගන්නේ යේ ධම්මා හේතුප්ප භවා තේසං හේතුම් තථාගතෝ ආහ කියන මේ ગાථා පද දෙක අහනකොටම උන්වහන්සේ සෝවන් ඵලයටපත් වෙනවා. එහෙමයි. ඉතින් ඔය ગાථා පද දෙක අපි කොතෙක් වාර ගානක් අහලා තිබුණත් තවම සෝවාන් වෙලා නැත්තේ ગાථා පද දෙකේ ප්‍රශ්නයක්වත් කියන කෙනාගේ ප්‍රශ්නයක්වත් නිසා නෙමෙයි අහලා අවබෝධ කර ගැනීම පිළිබඳව තියෙන ගැටලු. එහෙමයි. ඊළඟට තව බොහෝ දේශන බොහෝ අතීත ප්‍රවෘත්ති ගැන බැලුවහම අපිට පෙනෙනවා දැන් අර එක අවස්ථාවක කාන්තාව පිරිසක් ගොයන් නෙලනවා. එතකොට ඒ කුඹුරේ නියර උඩින් භික්ෂුන් වහන්සේලා 69ක් පිඬුසිඟා වඩිනවා. එහෙමයි. අර ගොයන් නෙලන මව්වරු අර ගොයම් හා සම්බන්ධ ලෝක ධර්මය පිළිබඳව ගෙතු කවි ගායනා කරමින් තමයි අර ගොයන් නෙලන්නේ. එහෙමයි. ඉතින් ඒක අහගෙන ඉඳලා ඒ කාව්‍ය රසයට හෝ පද රසයට නෙමෙයි එහි අරුත මෙනෙහි කරලා ලෝකේ යථාර්ථය තේරුම් අරගෙන ඒ 60 දෙනා වහන්සේම නිවන් අවබෝධ. එහෙමයි. ඊළඟට චුල්ලපන්තක හාමුදුරුවෝ ගත්තාම උන්වහන්සේට රෙදි කෑල්ලක් අතට දීලා රජෝහරණන් රජෝහරණන් කියලා ඒකත් උල්ලන්නටනේ කිව්වේ. එහෙමයි. ඒතර බුදුහාමුදුරුවෝ දෙසපු 아무තු බණක් නෑ එතන. හැබැයි උන්වහන්සේ රෙදි කෑල්ල තුලින් ලෝක ස්වභාවය තේරුම් අරගෙන ඒ තුලින් මනසේ ස්වභාවය වටහාගෙන කෙලසුන්නස අරහත්ත්වයටපත් වෙනවා. එහෙමයි. ඉතින් ඒ වගේ අපට යම් කෙසේ සිදුවීමක් එහෙම නැත්නම් යම් ප්‍රකාශනයක් යම් අත්දැකීමක් කවර හෝ කාරණයක් තුලින් ධම අවබෝධ කරන්නට වැදගත් වෙන්නේ ඒ ධර්මයේ පිළිබඳව තමන් කොච්චර දුරට තමන්ගේ ප්‍රඥාව අවදි කරලා තියනවද කියන කාර්යය. එහෙමයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි සෝවාන් වුණු කෙනෙකුගෙන් නෙමෙයි සම්මා සම්බුදුවරයෙකුගෙන් අපි ධර්මය අහන්නට අවස්ථාව අපට ලැබුණා වුණත් ඒ ධහම අපට අවබෝධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අනුව නෙමෙයි අපේ ප්‍රඥාවේ ප්‍රමාණය අනුව. ඒ නිසා අනිත් කෙනා රහත් වෙලාද කියලා හොයන එකට වඩා වැදගත් වෙන්නේ ඒ කරන දේශනාව කරන ප්‍රකාශනය අවබෝධ කරගන්නට අපි සමත්ද නැද්ද කියන කාරණයයි වඩා වැදගත් වෙන්නේ. ඊළඟට දැන් අපට මාර්ගඵලලාභින් හඳුනා ගන්න පුළුවන්ද කියන තැනදී ඇත්තටම සෝවාන් ඵලයටපත් වුණු කෙනෙක් නෙමෙයි රහත් වුණු කෙනෙක්වත් අපට හඳුනා ගන්නට පහසු නෑ. එක රහතන් වහන්සේ නමක් පසුපස වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට පසුපස යනවා ඒ රහතන් වහන්සේගේ පාත්‍රා සිවුරු ආදිය අරගෙන. එහෙම. එතකොට යන ගමන් අර පසුපස යන වයස්ගත වෙලා පැවිදි වෙච්ච ඒ අය හඳුන්වන්නේ බුද්ධ පබ්බජිත කියලානේ. එතකොට එහෙම වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච හාමුදුරුවෝ අර රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි රහතන් වහන්සේලා කොහොමද හඳුනාගන්නේ? එතෙන්දී අර රහතන් වහන්සේලා රහතන් වහන්සේ කියනවා වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච සමහර අය ඒ රහතන් වහන්සේලාගේ පාත්‍රා සිවුරු අතින් දරාගෙන රහතන් වහන්සේලා පිටුපසින් ගියා වුණත් ඒ අයට රහතන් වහන්සේලා හඳුනා ගන්න එක පහසු නැහැ කියලා. එහෙම. ඉතින් එහෙම කිව්වත් අර හඳුනාන්න තේරෙන්නේ නැහැ කිව්වේ මොකද්ද කියලා. ඉතින් අන්න ඒ විදිහට රහතන් වහන්සේලා කියන අය උන්වහන්සේලාගේ ක්‍රියාකලාපයේ හැසිරීමේ මහා සුවිශේෂ වෙනස්කම් නෙමෙයි. උන්වහන්සේලා ඉතින් කොහොමත් භික්ෂුන් වහන්සේලා හැටියට ඉන්නවා නම් උන්වහන්සේලා පව්කම් වලින් වැළකීලා ඉන්නවනේ. ප්‍රතජන භික්ෂුවක් වුණා. එහෙමයි. එතකොට චර්යාව හැසිරීම ගත්තන් පස්සේ ප්‍රසාදනීය චර්යාවක් ප්‍රතජන භික්ෂුවක් තුලත් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රියමනාප ප්‍රසාදනීය ආචාර ගෝචර සම්පන්න ඒබඳු චර්යාවක් ඇති භික්ෂුවක් කෙලෙස් සහිතව ඉන්නවද කෙලෙස් නැතිව ඉන්නවද කියලා තීරණය කරන්නට පහසු නැහැ. එහෙමයි. දැන් අපි අපේ අත්දැකීම් අනුව ගත්තොත් රේරුකානේ මහානායක හාමුදුරුවෝ. එතෙන් උන්වහන්සේ අවුරුදු 100ක් වැඩ හිටියා. අපටත් අවස්ථාව ලැබුණ අවුරුදු දෙකක් විතර සමීපේ ඉඳගෙන අප උපස්ථාන කරන්න. එහෙමයි. ඉතින් එහෙම වුණාට ඒ චරිත හඳුනා ගන්න පහසු නෑ. ඒ වගේම උන්වහන්සේ කොයිම අවස්ථාවකවත් මම මාර්ගඵලලාභී කෙනෙක් කියලා ඍජුව ප්‍රකාශ කරලා නැහැ. එහෙමයි. හැබැයි උන්වහන්සේ ගැන යම් යම් කරුණු අපට වටහා ගන්න විවිධ ඉඟි මතු කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙමයි. ඇතැම් අවස්ථාවක උන්වහන්සේ අපේ කිරියොරුවේ ධම්මානන්ද නායක හඳුරන්නේ අවුරුදු 17ක්ම රැඳවල් උපස්ථාන කළේ. එහෙමයි. ඒතේ උන්වහන්සේ සමග එක් අවස්ථාවක කියලා තියෙනවා ධම්මානන්ද වර්තමානයේ මහජනතාව නොදන්නවා වුණාට මම මේ ලෝකයේ මෑත් මේ වර්තමානයේ සිටින අය අතර මමත් විශේෂ කෙනෙක්. එහෙමයි. ඉතින් ඒක ලෝකයාට ඉතින් දැනගන්න විදිහකුත් නැහැනේ. කියලා එහෙම කියපු අවස්ථා තියෙනවා. එහෙමයි. ඊළඟට තව සමහර අවස්ථාවල යම් යම් අය බොහෝම දුක් කරදර තමන්ගේ ජීවිතේ එහෙම ඇවිදින් නායක හඳුරන්ට කියපු අවස්ථාවල නායක හඳුරෝ කියලා තියෙනවා. ඉතින් මහත්තයාට ඉතින් කැමතිනම් ඔය ධම්මානන්ද හරුත් එක්කලා කතා කරගෙන දාන ටිකක් හදාගෙන ගෙනල්ලා අපට පූජා කරන්න අවස්ථාවක් හදාගන්න. එහෙමයි. ඉතින් ඒ විදිහට ගෙනවිත් පූජා කරපු අවස්ථාවල ඒ අය බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම මේගොල්ලන්ගේ ජීවිතේ ලොකු සහනයක් ඒවා තුළින් සැලසුණා. එහෙමයි. ඊළඟට දවසක් මට කතා කළා මහානායක හාමුදුරුවෝ සුදස්සී මෙහෙ එන්නකො රහසක් කියන්න කියලා කිව්වා. එහෙමයි. ඉතින් මම ළඟට ගියන් පස්සේ ඉතින් නායකහනගේ ඇස් දෙක පේන්නේ නැහනේ කන් දෙකත් යාන්තම් ඇහෙන්නේ හයියෙන් කතා කරන්නේ. එතෙන් නායක හඳුර ඇඳේම සැතපෙලා ඉන්නේ. ඉතින් මම ගිහිල්ලා පපුව දෙපැත්තෙන් අත් දෙක තියාගෙන, ඒ කියන්නේ ඇඳ උඩින් දෙපැත්තෙන් අත් දෙක තියාගෙන මම ඉතින් ඔහු මූණට කිට්ටු වෙලා මම හයියෙන් කතා කරලා නායක හඳුනේ ඇයි කියලා මම ඇහුවා. අහපුවාම මේ මගේ අතින් අල්ලගෙන ඇහුවා හොඳට නිකන් ප්‍රියමනාප විදිහට hina hina වෙලා මගෙන් ඇහුවා මේ සුදස්සී මේ මම මේ කියන කතාව ඇහෙන සීමාවේ තව කවුද ඉන්නේ කියලා. මං කිව්වා කවුරුත් නැහැ මම විතරයි ඉන්නේ. එහෙමයි. ඊට පස්සේ මගේ අතින් අල්ලගෙන කිව්වා සුදස්සී මට විශ්වාසයක් තියෙනවා අවසාන මොහොතේ හරි මට සියල්ල නිම කරන්න පුළුවන් වෙයි. එහෙමයි. කියලා කිව්වා. ඉතින් ඇත්තටම දැන් උන්වහන්සේ පසුබිම හැදුවේ මාත් එක්කලා ඒ අවශ්‍ය කාරණේ ගැන යම්කිසි ඉඟියක් මතු කරන්නේ. ඒ නිසා තමයි අහල පහල ඇහෙන සීමාවේ කවුද ඉන්නේ කියලා. මොකද උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට Tamanට මාර්ගඵලයක් තිබුණා උනත් තියෙන බව අනුපසම්පන්නේකට කිව්වොත් ඇවතක් සිද්ධ. එහෙමයි. එතකොට Taman ළඟ මාර්ගඵලයක් නැතුව තියනවා කියලා ඇඟෙව්වොත් මහානකමම ඉවරයි. එහෙමයි. තිබුණා වුණත් කියන්න පුළුවන් වෙන්නේ උපසම්පදා කෙනෙක් එක්කයි. උපසම්පදා නැති කෙනෙකුට කිව්වොත් අවතක් සිද්ධ. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ ඇහුවේ අර ඇහෙන සීමාවේ තව කවුද ඉන්නේ කියලා. ඉතින් මම මේ වෙලාවේ ඇත්තටම ඇහුවා නම් නායක හමුදුරෝ මේ වන විට මොන වගේ තත්යකද ඉන්නේ කියලා සමහරට උන්වහන්සේ කියන්නත් ඉඩ තිබුණා. මම දන්නේ නැහැ කියයිද නැද්ද කියලා. නමුත් මට හිතෙනවා සමහරට මේ පසුබිමත් එක්කලා කියන්න බැරි කමකුත් නැහැ. එහෙම නැත්නම් යම්කිසි තේරුම් ගන්න ඉඟියක් මතු කරන්න උනත් පුළුවන්. හැබැයි ඉතින් මටත් ඒ වෙලාවේ එහෙම අහන්න හිතුන්නේ අර ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කිව්වා වගේ මේ ඒවල ඉතින් මමත් hina වෙලා එහෙමයි නායක හාමුදුරනේ කියලා නිකන් හිටියා. එහෙම. ඉතින් මට අද තමයි මතක් වෙන්නේ ඇත්තටම ඒවල ඇහුවනම් උන්වහන්සේ යමක් ඊට වැඩිය ප්‍රකාශ කරන්න ඉඩ තිබුණයි කියලා. එහෙම. ඉතින් මම අදටත් මම විශ්වාස කරනවා උන්වහන්සේගේ ඒ සමීප ඇසුර උන්වහන්සේගේ ස්වභාවය ඒ සියල්ලම එක්කලා ඔය මතු කරපු කාරණාත් එක්ක ඉතින් උන්වහන්සේගේ ජීවිතේ දැඩි අදිෂ්ඨානයක් තිබුණා මේ ජීවිතයෙන් මේ භව ගමන කොහොම හරි නිමා කරන්න ඕනේ. එහෙමයි. ඒ බලාපොරොත්තුව තමයි අර මතක් කළේ අවසාන මොහොතේ හරි සියල්ල නිම කරන්න පුළුවන් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. එතකොට අවසාන මොහොතේ හරි සියල්ල නිම කරන්න පුළුවන් වෙයි කියන්නේ ඒ කියන්නේ දැන් ඒ වෙනකොට ඒ ආසන්නයට ඇවිත් කියන එකනේ. එහෙමයි. ඉතින් මම හිතන්නේ බොහෝ විට උන්වහන්සේ ඒ ප්‍රකාශනය කරනකොට අනාගාමී ඵලයේහිවත් ඉන්න ඇති. ඒ නිසා තමයි අන්තිම මොහොතේ හෝ මට සියල්ල නිම කරන්න පුළුවන් වේවි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා කියලා කිව්වේ. මොකද එහෙම නැත්තම් උන්වහන්සේට අවසාන මොහොතේ මට රහත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා එහෙම නැත්නම් අවසාන මොහොතේ මට භව ගමන නිමා කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා කියන්න තිබුණා අවසාන මොහොතේ හරි සියල්ල නිම කරන්න එතකොට සියල්ල නිම කරන්න නම් දැන් එතකොට ඒ ආසන්නයට ඇවිත් කියන අදහසක් ඒක ඇතුලේ තියෙනවා එහෙමයි එතකොට ඒ වගේ ඉතින් පුංචි පුංචි ඉඟි මතු කරලා තියෙනවා. ඉතින් ඒ හැරෙන්නට මම මේ වගේ ඵලයකට පත් වෙලා ඉන්නේ කියලා උන්වහන්සේ ඍජුව කවමදාකවත් එහෙම ප්‍රකාශ කළා නැහැ. එහෙම. ඉතින් අපි දකින්නේ ඉතින් ඒක තමයි මාර්ගඵලලාභී කෙනෙකුගේ තියෙන විශේෂත්වය. අද කාලේ මේ තැන් තැන්වල පත්‍රයට ලිපියක් දානකොට අරිහත් ඵලලාභී අහවලා, සෝවාන් ඵලලාභී අහවලා, එතකොට භාග්‍යවත් වූ අරහත් වූ කියලා තමන්ගේ නම ලියාගන්න එතකොට ඒ මට්ටමට තමන්ගේ ප්‍රතිරූපය හදන්න යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් එතන තියෙන ඉතින් කෙලින්ම සක්කාය දිට්ඨියම තමයි. එහෙමයි. අර තමන් හුවා දක්වලා තමන්ගේ ප්‍රතිරූපය හදන ගතිය. ඉතින් එතනම පේනවා අර පළවෙනි මාර්ගඵලය තුල තියෙන්න ඕන සුදුසුකමවත් අත්පත් කරගෙන නැහැ කියන එක. ඒ කියන්නේ සක්කාය දිට්ඨියවත් දුරු වෙලා නම් ඉතින් එහෙම ප්‍රකාශන කරන්න ඉදිරිපත් වෙයි කියලා හිතන්න අමාරුයි. එහෙමයි. ඉතින් තර්ක වශයෙන් ගත්තොත් ඉතින් එයා කියන්න පුළුවන් ඉතින් තමන් ඒ தත්වෙටපත් වෙලා තියෙනවා නම් අනිත් අයට කිව්වහම වැරද්ද මොකද්ද අනිත් අයටත් යහපතක් නේ ඔහොම කියලා කියන්න පුළුවන්. ඉතින් නමුත් ඒ කරන ප්‍රකාශන දිහා බැලුවාම ඉතින් අපි බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕන මොකද්ද ඒ අතර තියෙන වෙනස කියලා. අර රේරුකාණේ මහානායක හාමුදුරුවෝ වගේ සැබෑම උතුමන් ඵලලාභී උතුමන් අපිට ඒ කාලේ උන්වහන්සේලා මොන ඵලයකද ඉන්නේ කියලා පැහැදිලිව විනිශ්චය කරගන්න බැරි වුණත් ඵලලාභීන් කියනවා නම් මෙන්න මේ වගේ අය විය හැකි කියලා යම්කිසි ඇසුරු කිරීමෙන් ලැබපු අත්දැකීමක් අපිට තියෙනවානේ. ඉතින් ඒ අත්දැකීම් එක්කලා අද කාලේ අය කරන ප්‍රකාශන බලනකොට ඉතින් අර නිකන් හාස්‍යජනක අර නිකන් පොඩි ළමයි තම තමන්ගේ තම තමන් හුවා දක්වන්න දඟලන්න වගේ හාස්‍යජනක තත්වයක් විතරයි ඒවයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් අපි අදහස් කරන්නේ මාර්ගඵලලාභින් අපට හඳුනා ගන්න පුළුවන් කියන එක නෙමෙයි. ඉතින් හඳුනා ගන්න පුළුවන් නම් මහානායක හර මොන தත්ත්වෙද හිටියේ කියලා අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අනුමාන කරන්නට විතරයි අපට උන්වහන්සේගේ අසුරත් එක්ක ලැබපු අත්දැකීම් වලින් පවා යම් අනුමානයක් කරන්නට ඉඩක් ලැබෙනවා මිසක් අපටවත් පැහැදිලිව එහෙම හඳුනා ගන්නට හැකියාවක් තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ධර්මයේ දැනගත්තු පමණට පරචිත්ත විජානඥානය නැතිනම් Taman මාර්ගඵලයකටපත් වෙලා නැතිනම් වෙනත් කෙනෙකුගේ මාර්ගඵලලාභීත්වය පිළිබඳ අපට 100% විනිශ්චය කරන්න පහසු නැහැ. එහෙමයි අපේ සාමිදාස. එවන් මහා යතිවරයන් වහන්සේ නමකගේ ශිෂ්‍ය පුත්‍රයෙක් වෙන එක ඔබ වහන්සේ ඉතාමත් ලැබපු වාග්යක්. ඔබ වහන්සේගෙන් අපි මේ ධම් කාරණා අසන් ලැබීම අපිත් ලබන ලොකු වාග්යක් අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කීවා වගේ මේ පිරුණු කලේ වතුර හෙලවෙන්නේ නැහනේ. හිස්සෙච්ච කලේ තමයි දිය හෙලවෙන හැඳ ඇහෙන්නේ. ඉතින් නියම මාර්ගඵලලාභීන් කියන්නේ මේ සද්දේ ඇති වෙන වැඩ කරන කට්ටිය නෙමෙයි ක්‍රියාවෙන් ඒ ඔප්පු කරගත්ත කට්ටියක්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිත කතාවේ කොටසක් අපිත් එක්ක එකතු කරගත්තා. අපි ඒක ඉතාමත් ඔබ වහන්සේට පුණ්‍ය අනුමೋದනා කරනවා. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරි හා සම්බන්ධ වෙලා නැවතත් වැඩසටහනට එකතු වෙමු. අපි නැවතත් සුපුරුදු වැඩසටහන සමග සම්බන්ධ වුණා. අපේ ස්වාමීන් වහන්සේ මේ වන විට අපිට දේශනා කරමින් සිටියේ මේ මාර්ග ඵලයක් ලබන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවා නම් බුදුසසුනක් පවතිනවා නම් අපිට කාලය කියන දේ තුළ බාධාවක් මතුවෙන්නේ නැහැ අපිට ඒකට අවශ්‍ය කරන්නේ අපගේ වීරය සහ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කිරීමයි කිය. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. එතකොට අද කාලේ සමාජයේ තියෙන සියලුම දෙනා වීරය කළහොත් මාර්ගඵලයන්ට ලැබෙ හැකිද? එහෙම කියන්න බෑ. මොකද වීරය කියන්නේ මේ ප්‍රතිපදාවේ එකම සාධකේ නෙමෙයි. එහෙමයි. වීරෙන් මාර්ගඵල ලබන්නට පමණක් නෙමෙයි ලෞකික ජීවිතේ බලාපොරොත්තුවක්වත් වීරෙන් පමණක් සාධනය කරන්න බෑ. එහෙමයි. ඒ මොකද මේ ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ ඒක හේතුකව නොවේ බහු හේතුකව. බහු හේතුකව කියලා කියන්නේ ඒ ඵලය සාධනය වෙන්නට හේතු සමූහයක් අවශ්‍ය වෙනවා. ඒක ඒකට තව ප්‍රත්‍ය සමූහයක් අවශ්‍ය ඒ හේතු සහ ප්‍රත්‍යයන්ගේ ඒකරාශීත්වයෙන් තමයි අදාළ ඵලය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ අතර පුද්ගලයාගේ කායික මානසික උත්සාහය කියන්නේ එක්තරා ප්‍රධාන සාධකයක්. එහෙමයි. දැන් ආනන්ද හාමුදුරුවෝ රැයක් එළි වෙනකොට උන්වහන්සේ රහත් වෙලා ඉන්නට ඕන කියන අදහසින් රැයක් එළි වෙනකන් උන්වහන්සේ වීර කළා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්සාහ කළොත් උන්වහන්සේට ඉක්මනින්ම අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ සියලු සාධක තිබිලත් බුදුරජාණන් වහන්සේගේ විවරණය ලැබිලත් තමන් වහන්සේ උත්සාහ කරලත් උන්වහන්සේට ඒ ඵලය උත්සාහයෙන් පමණක් ලැබුණේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේට සිද්ධ වුණා අර උත්සාහය තරමක් ලිහිල් කරලා උන්වහන්සේ ඒක හිතාමතා කළා හෝ අවශ්‍යතාවය මත සිද්ධ වුණා වෙන්නට පුළුවන්. එතකොට දැන් වෙහෙස වැඩි නිසා උන්වහන්සේ ටිකක් විවේක ගන්න හිතුවා. ඒ විවේක ගන්න හිතලා ඇඳේ සැතපෙන්නට සූදානම් වෙන අවස්ථාවේ තමයි අර වීර ටිකක් ලිහිල් වෙලා ඉන්ද්‍රිය සමතාවයටපත් ඉන්ද්‍රිය සමතාවයයි කියලා කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම තමයි ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. එහෙමයි. එතකොට ඔය ඉන්ද්‍රිය ධර්ම වලින් වීරය කියන්නේ එක ඉන්ද්‍රිය ධර්මයක්. දැන් වීරය වැඩි වුණොත් එහෙම අනෙකුත් ඉන්ද්‍රිය ධර්මයන් සමග සමපාත වෙන්නේ. එතකොට වැඩි වුණාය කියලා හොදක් වෙන්නේ නැහැ. එහෙම. එතකොට මේක මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ හරිය විශේෂ තැනක්. දැන් අපි ඒක සරලව තේරුම් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් හොද්දකට අවශ්‍ය කලමනාටික ලෑස්ති කළාම ඒකෙන් එක කල එක එක වර්ගයක් වැඩිපුර දැම්මා කියලා ඒ හොද්ද රස වෙන්නේ නැහැ. එහෙමයි. ඒකට අර ඒකට අවශ්‍ය විදිහේ සමපාත වෙන හැටියට. ඒ කියන්නේ ඒක තේ හැන්දෙන් මෙච්චරයි, මේස හැන්දෙන් මෙච්චරයි, පොල් කටු හැන්දෙන් මෙච්චරයි, අඩු කෝප්පෙන් මෙච්චරයි කියලා එහෙම කියන්න බෑ. එතන තියෙන ද්‍රව්‍ය වලට සමපාතව ඒ අදාළ කලමනා ටික තුන පහ යෙදුනොත් තමයි ඒකේ රසයේ ගුණය નિවරදිව මතුවේ. එහෙමයි. අන්න ඒ වගේ තමයි කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම සමතුලිත වෙන්න ඕනේ. ඒක හරියට අපි තවත් උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ඔය අපේ රත්නපුරේ කෝවිදහාමුදුරෝ ওই කාරණේ කියනකොට උන්වහන්සේ සිහි කරපු උපමාවක් තමයි දැන් අර මේ සමහර බෑග් තියෙන්නේ අංක කරකවලා එහෙමයි අරින්න පුළුවන් බෑග් හෝ දොරවල් හෝ මොකක් හෝ අපි හිතමු ඒකේ අංක පහක් තියෙනවා ඒ අංක පහෙන් එක අංකයක් නිවැරදි තැනට කරකිනවා කරකුණයි කියලා අනිත් හතරම තියෙන වැරදි තැන නම් ඒක ඇරෙන්නේ නැහැ එක එක අංකයක් අවශ්‍ය තැනට ඇවිත් තියෙනවා හැබැයි ඇරෙන්නේ අංක දෙකක් නිවැරදි තැනට එනවා හැබැයි අංක 3ක් වැරදි තැන්නම් ඒත් තරෙන්නේ. අංක 3ක් නිවැරදි වෙලා දෙකක් වැරදි තැන්නම් ඒත් තරෙන්නේ. අංක 4ක් නිවැරදි වෙලා එකක් වැරදි තැනනම් ඒත් තරෙන්නේ ඒ අංක 4ම අංක 5ම නිවැරදි තැනට. ඒ පහක් නම් තියෙන්නේ. ඒ පහම නිවැරදි තැනට එන්න ඒ ආවම තමයි ලොක් එක ඇරෙන්නේ. එහෙමයි. අන්න ඒ වගේ තමයි මේ ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ එක කරුණක් දෙකක් මතු වෙච්ච පමණින් ඒ ඒ ඵලය සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒකට අර සියලුම සාධක සමතුලිත එහෙමයි. ඒ වගේම ඒ සඳහා තියෙන බාධකත් නොතිබෙන්නට. සාධක එකතු වෙනවා වගේම බාධක නොතිබෙන්නට. එහෙමයි. එතකොට රේරුකාණ මහානායක හාමුදුරුවෝ මේ ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථේ 81 වෙනි ප්‍රශ්නයේදී විශේෂයෙන් පැහැදිලි කරනවා ඒකට තියෙන බාධක මොනවද කියලා. අන්තරායන්ගෙන් මිදී සිටින්නා වූද పూర్ව පාරමිතාව ඇත්තා වූද සෑම දිනාටම නියම මාර්ගයේ සොයාගෙන මගඵල ලැබෙන තරමට වීරය කළහොත් ලැබිය හැකිය. එහෙම. උන්වහන්සේ ඊටාම් පරිස්සමෙන් ඒකට උත්තරේ දෙන්නේ අන්තරායන්ගෙන් මිදී සිටින්නා වූද. ඒ කියන්නේ බාධක සම්පූර්ණයෙන් බැහැර කරගෙන. එහෙමයි. పూర్ව පාරමිතාව ඇත්තා වූද. කියන්නේ සාංශාරික වශයෙන් අවශ්‍ය සාධක සම්පූර්ණ කරගෙන ඇවිත් තියෙනවා. එහෙමයි. සෑම දිනාටම නියම මාර්ගය සොයාගෙන එතකොට සසරේ ඒ සාධක තිබුණා කියලා වැඩක් නැහැ නිවැරදි මාර්ගය හරියට හඳුනාගත්තේ නැත්තම් එහෙමයි ඊළඟ නිවැරදි මාර්ගය සොයාගත්තා කියලා විතරක් හරියන්නේ අවශ්‍ය තරමට වීර කරන්නත් ඕන එහෙමයි එතකොට මෙතන කියනවා කරුණු 1යි 2යි 3යි 4ක් කියන පළවෙනි කාරණේ තමයි අන්තරායන් දුරු කර ගැනීම දෙවැනි කාරණේ පූර්ව පාරමිතාව ඊළඟට හතරවෙනි තුන්වෙනි කාරණය නිවැරදි මාර්ගය ඊළඟට පස්වෙනි කාරණය වීරය කරමින් ඒ අදාළ ප්‍රතිපත්තියෙහි යෙදීම. එහෙමයි. ඒතර ඔය කරුණු හතරම සම්පූර්ණ වුණොත් අන්තරායක ධර්ම ඇත්ත ඔය කරුණු හතරම සම්පූර්ණ වුණොත් ඒ තැනත්තාට මාර්ගඵල ලබන්න පුළුවන්. එතකොට අන්තරායක ධර්ම ඇතිය උන්ට කොතෙක් වීරය කළත් ඒ જાතියේදී මාර්ගඵල නොලැබිය හැකියි. එතකොට අන්තරායකට ධර්ම තියෙනවා නම් මාර්ගඵල ලබන්න බෑ. ඒ කියන්නේ දැන් මේ පළවෙනි කාරණේ විස්තර කරන්නේ. මොනවද අන්තරායකර ධර්ම කියලා කියන්නේ? කර්මාන්තරාය, ක්ලේශාන්තරාය, විපාකාන්තරාය, ආර්යෝපවාදාන්තරාය, ආඥා ව්‍යතික්‍රමනාන්තරාය කියා මගඵල ලැබීමට අන්තරාය කරුණු පසක් ඇත්තේය. එතකොට දැන් මෙතන අපි කරුණු හතරක් කිව්වනේ නිවන් දකින්න අවශ්‍ය වෙන. ඒන් පළවෙනි එක තමයි අන්තරායන්ගෙන් මිදීම. අන්තරායන් තියනවා වර්ග පහක්. එහෙමයි. එතන මොනවද ඒ අන්තරායන් වර්ග පහ? මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ලේ කැටිවන ලෙස ලෞතර බුදුරෙකුගේ ශරීරයට පීඩා කිරීම, සංඝයා බේද කිරීම යන මේ කර්ම පස කළවුන්ට එහි විපාකයේ දෙවන જાතියෙහි ලැබීම අනිවාර්ය බැවින් ඒවාට ආනන්තර කර්මයයි කියනු ලැබේ. එහි තේරුම අනතුරු අත්බැවිහි ඒකාන්තයෙන් විපාක දෙන කර්මයේ අනුයි. ආනන්තර කර්මයක් කළ තැනැත්තා විසින් එහි විපාකයේ වළක්වා ගැනීම සඳහා රුවන්වැලි මහසෑය පමණ ස්තූපයන් සක්වල පුරා කළත් සක්වල පුරා වැඩ සිටින භික්ෂු සංඝයා හට මහා දානයක් දුන්නත් බුදුන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන හැසුරුණත් එය වැළැක්විය නොහැකි බව දක්වා තිබේ. ඒකාන්තයෙන් අපායට යා යුතු තැනැත්තාට ඒකාන්තයෙන් අපායෙන් මුදවන මගඵල නොලැබිය හැකිය. එතකොට මේ තමයි කර්මාන්තරය. ඒ කියන්නේ මේ කියන කර්ම સિદ્ધ කළොත් ආනන්තරේ පාප කර්ම වලින් එකක් හරි સિદ્ધ කළොත් ඒතනත්තා ඒකාන්තයෙන් දෙවනි භවයේ නිරය උපදීමට නියමිතයි. එහෙමයි. එතකොට මාර්ගඵල ලබනවා කියන්නේ ඒකාන්තයෙන්ම සතර අපායෙන් නිදහස් වෙනවා. එහෙමයි. සෝවාන් ඵලයටවත් අඩුතරමින්පත් වුනොත් ඒ තැනත්තා ඒකාන්තයෙන්ම අපාගත වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට ආනන්තර පාප කර්මය කියන්නේ ඒකාන්තයෙන්ම දෙවනි භවයේ නිරේ උපදින්නට. එතකොට ඒකාන්තයෙන් දෙවනි භවයේ නිරේ උපදින්නට યોગ્‍ය කර්මය කරගත්තාම ඒකාන්තයෙන් සතර අපායෙන් මුදවන මාර්ගඵලය ඒ තනත්තාගේ චිත්තසංතානයේ ඒ භවය තුල ජනිත කරන්න කොහෙත්ම බෑ. එහෙමයි. දැන් අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ අජාසත්ත මහරජතුමාට වෙන්නත් ඇත්තේ ඔය අජාසත්ත කුමාරයා ඇත්තටම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතුව එතකොට පිරු පාරමිතා ඇතුව මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ හමු වීම නිසා නිවැරදි මාර්ගය හඳුනාගත්තා. එතකොට ඔහුට අවශ්‍ය තරම් වීර්ය තිබුණා. ඒතර මේ කියන කරුණු ටික ඒ හතරෙන් තුනක්ම සම්පූර්ණව. එහෙමයි. හැබැයි වරද්දගත්තු තැන තමයි මේ කියන කර්මාන්තරාය. එතකොට පාප මිත්‍ර ඇසුරත් එක්කලා පීතෘ ඝාතනය කරලා ඒන් අරක යටපත් කරගත්තා. එහෙමයි. ඒ නිසා ඒක වැළකී ගියා. එහෙමයි. ඊළඟට තව කාරණයක් මෙහිදී පැහැදිලි කරනවා. යේච පරිනිබ්බුතේ තථාගතේ චේතියං භින්දಂತಿ බෝධින් චින්දಂತಿ ධාතුම්හි උපක්කමන්ති තේසං කිං හෝතීති භාරියං කම්මං හෝති ආනන්තරිය සදිසං ඊ ඥාන විභංග අටුවාවෙහි තථාගතයන් වහන්සේ පිරිණිවීමෙන් පසු චෛත්‍යයන් බිඳින බෝධි වෘක්ෂයන් කපන ධාතුන් නැසීමට උපක්‍රම කරන අයගේ ඒ ක්‍රියාවත් ආනන්තරය කර්මය වැනි බරපතල කර්ම බන බව දක්වා තිබේ. ඒ නිසා ඒවත් මගපල් ලැබීමට අන්තරාය කර විය හැකියි. එහෙමයි. එතකොට ඒවා ආනන්තර පාප කර්ම හැටියට නෙමෙයි ආනන්තර පාප කර්ම වගේ බරපතල කර්ම කියලා. එහෙම. දන දන ද්වේෂ සහගතව චෛත්‍ය බිඳීම, බෝධි වෘක්ෂ කැපීම සහ ਸਰවඥ ධාතුන් වහන්සේලා විනාශ කිරීමට උපක්‍රම කිරීම. එහෙම. ඉතින් එහෙම ඒවත් මාර්ගඵලයට බාධා වෙන්න පුළුවන්. ඊළඟට දැන් ඔය කිව්වේ කර්මාන්තරාය. එහෙම. ඊළඟට ක්ලේශාන්තරාය තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින්්‍ය පෞය කියා දෙයක් නැත. ඒවායින් වන ස්ථානිෂ්ඨ විපාකද නැත. මරණින් මතු නැවත ඉපදීමක් නැතයයි ගන්නා නාස්තික අහේතුක අක්‍රිය යන නම් වලින් හඳුන්වන නපුරු මිත්‍යා දෘෂ්ටි තුන ක්ලේශාන්තරාය. එහෙමයි. එතකොට මෙතන මිත්‍යා දෘෂ්ටින් තුනක් කියනවා නාස්තික දෘෂ්ටිය. නාස්තික දෘෂ්ටිය කියලා කියන්නේ ඒ පිං නැත, පව් නැත, මෙලව නැත, පරලව නැත, මව් නැත, පියා නැත ආදී වශයෙන් ගන්නා දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. එහෙමයි. ඊළඟට අහේතුක දෘෂ්ටිය කියලා කියන්නේ පුද්ගලයෙකුට ඒ කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි සිද්ධ වෙන්නේ. අහේතු අප්‍රත්‍යකව සිද්ධ වෙන්නේ. ඊළඟට අකිරිය දෘෂ්ටිය කියලා කියන්නේ මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට මරාගෙන ගියා වුණත් ඒකේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ කෙලවර ඉඳන් එහා කෙලවරටම දන් දීගෙන ගියා වුණත් ඒකේ ඇති අමුත්තකුත් නැහැ. එතකොට ඔක්කොම මරලා මස් ගොඩවල් ගොඩ ගැහුවත් ඒකෙන් වෙන අමුතු දෙයක්වත් නැහැ. එතකොට අර විදිහට දන් දීලා එහෙම කළයි කියලා එහෙම වෙන අමුත්තකුත් නැහැ. එතකොට ඒවැ මොකුත් ප්‍රතිඵලයක් නැහැ කියන ඒ අකිරියවාදය. එතකොට මේ කියන දෘෂ්ටීන් තුන නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය කියන මේ දෘෂ්ටීන් තුන ප්‍රබල මිත්‍යා දෘෂ්ටීන්. ඒවා යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ දැඩිව පිහිටියොත් ඒවා හඳුන්වන ක්ලේශාන්තරය කියලා. ස්වර්ග මෝක්ෂ දෙකටම අන්තරාය වන ඒ දෘෂ්ටිගෙන සිටින තැනැත්තා එය අත් නොහැර මලහොත් ඒකාන්තයෙන් අපායට යන්නේ. එබැවින් ඒවාට නියත මිත්‍යා දෘෂ්ටියයි කියනු ලැබේ. මරණින් මතු අපායට යාම නියත බැවින් නියත මිත්‍යා දෘෂ්ටි ගතුවන්ට එය අත් නොහැර සිටින තාක් මඟඵල නොලැබිය හැකිය. මේ මිත්‍යා දෘෂ්ටිය ආනන්තර කර්ම වලටද වඩා මහා සාවද්ද බව පංචහි ආනන්තරිය කම්මානි මහා සාවජ්ජානි තේහිපි මිච්ඡා දිට්ඨියේව මහා සාවජ්‍යතරයි මේ නියත මිත්‍යා දෘෂ්ටිය ආනන්තර කර්මයටද වඩා මහා සාවද්ද බව මනෝරත පූර්ණී අටුවාවෙහි දක්වා තිබේ. මිත්‍යා දෘෂ්ටිය මහා සාවද්ද උවද එය අත්හලහොත් ඉන්පසු ඒ තැනත්තාට ස්වර්ගයට යා හැකිය මගඵලද ලැබිය එහෙමයි. එතකොට මේ ක්ලේශාන්තරය කියන එක බලපවත්න්නේ අර ආනන්තර පාප කර්මයේ වගේ ගැලවෙන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පස්සේ කාලේ අවසාන මොහොතේ හරි තේරුම් අරගෙන ඒකෙන් සිත නිදහස් කරගෙන සම්මාදිට්ඨිය පිහිටිය ඒ තැනත්තාට ස්වර්ග ඒ කියන්නේ දෙව්ලොව මනුලොව සුගතිය උපදින්නට බාධාවකුත් නැහැ. අවශේෂ සාධක සම්පූර්ණ නම් මාර්ගඵල ලබන්නට ඒතනත්තාට බාධාවකුත් නැහැ. එහෙම. හැබැයි ඒක අත් නොහැර මැරුණොත් ඒකාන්තයෙන්ම නිරය උපදින්නට හේතු වෙන බරපතල අකුසල කර්ම. එහෙමයි. ඒ නිසා ආනන්තරේ පාප කර්ම වලටත් වඩා බරපතලයි කියලා ඒක දක්වලා තියෙනවා. ඊළඟට විපාකාන්තරය යනු අ හේතුක ද්වි හේතුක ප්‍රතිසන්දීහුය. ඒ ඒ ಜಾතිවල උපදනා සත්වයනට පළමුවෙන්ම ඇතිවන සිත ප්‍රතිසන්දියයි කියනු ලැබේ. ඒ ඇතිවන්නේ කර්මයක විපාක වශයෙන්. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දිය තියුන්ට ඒ ප්‍රතිසන්දියම මඟඵල ලැබීමට අන්තරායකි. කර්ම විපාකයක් වන අන්තරායක් බැවින් ඒ ප්‍රතිසන්දි වලට විපාකාන්තරයයි කියනු ලැබේ. මඟඵල ලැබිය හැක්කේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඇති වුණට පමණයි. එතකොට අපි පහුගිය වැඩසටහන් වලදීත් කතා කළා මනුස්ස ලෝකේ උපදින්නේ කුසල විපාකයකින් පමණයි. අකුසල විපාක වලින් උපදින්නේ නැහැ. හැබැයි මේ කුසල විපාකයෙන් ඉපදෙන මනුෂ්‍යාත්ම භාවය තුන් ආකාරයකින් ජනිත වෙන්න පුළුවන් ත්‍රි හේතුක, ද්වි හේතුක සහ හේතුක. එහෙමයි. ඒතර ත්‍රි හේතුක කියලා කිව්වේ ප්‍රඥාව යෙදුණු අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයන් තුනම යෙදුණු. එතකොට ඒ අමෝහයේ යෙදුණු සිතක් නිසා ඒ සිත හඳුන්වනවා ඥාන සංපයුක්ත. ත්‍රි හේතුක කුසල් සිතම හඳුන්වන තව නමක් තමයි ඥාන සංප්‍රයුක්ත කුසල් සිත. එහෙමයි. එතකොට ඒ බඳු සිතකින් ඉපදුනොත් ඒතනත්තා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දිකේ. අන්න ඒ බඳු තනත්තාට පමණයි පුළුවන්කම තියෙන්නේ ඒ භවය තුල අර අන්තරාය කර ධර්ම නැතිනම් ඊළඟට නිවැරදි මාර්ගය හඳුනාගත්තා නම් සසර පාරමිතා පිරීලා තියෙනවා නම් උත්සාහයෙන් වීරය කළොත් නිවන් අවබෝධ කරගන්න. එහෙමයි. දැන් අපි නිතරම දක්වන එක උදාහරණයක් තමයි මහදන සිටු පුත්‍රයා වගේ ගත්තහම එතකොට ඔහුට සාංශාරික වශයෙන් පාරමිතා ධර්ම ප්‍රගුණ වෙලා තිබුණා. ඊළඟට මේ ජීවිතේ නිවැරදි මාර්ගය හඳුනා ගන්නවා නම් බුදුහාමුදුරුව පහළ වෙලා හිටියා. හැබැයි ඒ ටික තිබුණා වුණාට ඊළඟට අර අන්තරාය කර ධර්මත් ඔහුට නැහැ. එහෙමයි. ක්ලේශාන්තර මිත්‍යා දෘෂ්ටියකුත් නැහැ, ආනන්තරේ පාප කර්මත් නැහැ. ඒ වෙනුත් ඔහු නිදහස් වෙලා ආර්ය උපවාද කර්මයකුත් නැහැ. හැබැයි ඔහුට මොකක්ද උනේ අර පාප මිත්‍ර ඇසුරත් එක්කලා නිවැරදි මඟ හඳුනාගෙන අවශ්‍ය තරම් වීර්ය කිරීම කියන අවශේෂ කාරණා දෙක සම්පූර්ණ වුණා. එහෙමයි. ඒ සම්පූර්ණ නොවුණු නිසා ඔහුට මඟපල ලබන්නට අවකාශයක් ලැබුණේ නැහැ. එහෙමයි. ඉතින් එතකොට යම්කිසි කෙනෙක් ත්‍රි හේතුක දැන් මහදන සිටු පුත්‍රයා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. එහෙමයි. ඒ නිසානේ ඔහුට මඟඵල ලබන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. එහෙමයි. එතකොට දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. ඒ නිසා තමයි ධානාභිඥා ලබන්න පුළුවන්. එහෙමයි. එතකොට අජාසත් රජුරෝ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දකේ. නමුත් ඒ ඒ අයට දේවදත්ත හාමුදුරුවන්ට කර්මාන්තරාය බලපාන්නේ ආනන්තරේ පාප කර්මය. අජාසත් රජුරවන්ට ඒත් කර්මාන්තරාය බලපාන්නේ. එහෙමයි. ඊළඟට මහදන සිටු පුත්‍රයාට අර පාප මිත්‍ර ඇසුර නිසා නිවැරදි මාර්ගයට යොමු නොවීම සහ අවශ්‍ය තරම් වීරිය නොකිරීම. එහෙමයි. ඊළඟට ආර්යෝපවාද අන්තරාය යනු ආර්ය භාවය දැන හෝ නොදැන ආර්ය පුද්ගලයෙකුට ගරහා කිරීම හෝ චෝදනා කිරීම. සිතින් උවද කළහොත් එය මගඵල ලැබීමට අන්තරායක් වේ. වරද කළ ආර්ය පුද්ගලයා සමා කර ගැනීමෙන් එයින් නිදහස් විය හැකිය. එතකොට මේ ආර්යෝපවාද කර්මයක් අර වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ කියන්නේ ඒක කළාම ඒ ආර්යෝපවාද කර්මය තියෙන තාක්කල් මාර්ගඵල ලබන්න බාධා. එහෙමයි. හැබැයි ආර්යෝපවාදය කියන එක මේ ආර්යයන් වහන්සේ නමක් කියලා දැනගෙනම කරන්න අවශ්‍ය නැහැ. නොදැන කළා වුණත් ඒ උපවාදේ උපවාදයම තමයි. එහෙමයි. දැන් ප්‍රධාන වශයෙන් අපි දකිනවා වර්තමානයේ අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ගැන එහෙම කියලා ඔය ධර්මයේ විකෘති කරන විනය විකෘති කරන ඇතැම් අය විවිධ විදිහට උන්වහන්සේගේ චරිතය ඝාතනය වෙන විදිහට දැන දැනම එක එක කතන්දර ගොතලා සමාජගත කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒවා අපි දකින හැටියට ඉතින් බරපතල ආර්යෝපවාද කර්ම. එහෙමයි. ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්න දැනට මේගොල්ලෝ මාර්ගඵල ලබලා අරහත්ත්වයටපත් වෙලා කියන පදනමේ ඉඳගෙන ඒවා ඒගොල්ලෝ කියනවා වෙන්නට පුළුවන්. නමුත් ඉතින් නොදැන කළා වුණත් සැබෑවට ආරභාවයටපත් වුණු කෙනෙක් නම් ඒ කර්මය එතන ජනිත වෙනවා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව අපේ ගෞතම බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ කාලේ උන්වහන්සේ ගටිකාර කියන තමන්ගේ මිත්‍රයා ඇවිදින් එතකොට අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල පානව එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නේ දකින්න යන් කියලා කතා කරනවා. එතකොට කතා කළාම දැන් Tamanගේ සාංශාරික අත්දැකීම් මත ජෝතිපාල මානවකයා කියනවා බුදු වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඔය කෙස් කපාගෙන සිවුරු පෙරවගෙන හිටිය පමණින් බුද්ධ බුද්ධ කිව්ව පමණින් ඔය හැමෝම බුදු වෙච්චයි නෙමෙයි. ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒතර දැන් මේ ප්‍රකාශනය කරන්නේ Tamanගේ අත්දැකීම් ඇතුව. එහෙම. නමුත් අත්දැකීමෙන් ප්‍රකාශ කළා වුණත් ඒ ප්‍රකාශනයේ ඉලක්ක උනේ සැබෑ බුදු කෙනෙක්. එතකොට මම එහෙම එකක් දැනගෙන හිටියේ නෑ කියලා හරියන්නේ නෑ. ඉතින් ඒකෙන් බරපතල කර්මයක් ජනිත වුණා. ඒ කර්මය තමයි අවසානයේ අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරන්නට හේතු වෙන්නේ. ඒ වගේ අර ආර්යයන් වහන්සේ නමකට ආර්ය කියලා දැනගෙන හෝ නොදැන උපවාද කළොත් ඒ භවය තුල ඒක මාර්ගඵල ලබන්න බාධාවක්. හැබැයි උන්වහන්සේගෙන් සමාවක් ගත්තොත් ඒ බාධකෙන් නිදහස් වෙනවා. එහෙමයි. ඊළඟට අවසාන කාරණය ආඥා ව්‍යතික්‍රමන අන්තරාය. බුදුරජාණන් වහන්සේ විසින් පනව ඇති විනය ශික්ෂාපද දැන දැන කඩකිරීම උන්වහන්සේගේ ආඥාව ඉක්මවීමකි. දැන දැන ඇවැත්වලට පැමිණීම ආඥා ව්‍යතික්‍රමනාන්තරාය. ඇවැත් දෙසීම් ආදීන් සීලය පිරිසුදු කර ගැනීමෙන් එයින් මිදිය හැකියි. එතකොට ආඥා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තිය. එතකොට දැන දැන හිතාමතාම නොසලකිල්ලෙන් ඒවා කඩ කරන කෙනාට බාධකයක් වෙනවා මාර්ගඵල ලබන්න. හැබැයි ඒක තේරුම් අරගෙන වැද්දසාගෙන ඊළඟට සංඝාදසේ සාදී සිද්ධ වෙලා තියෙන ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙන විනය කියවෙන ආකාරයට ඒවෙන් නැගී සිටියොත් ඒ තැනත්තාට පුළුවන් නිවන් අවබෝධ කරගන්න. ඊළඟට අපි හිතමු පරාජිකාවටපත් වුණොත් ඒ කියන්නේ මৌলিক ශික්ෂාපද හතරක් තියෙනවනේ. එතකොට ඒ ශික්ෂාපද හතරෙන් යම් කෙනෙක් පරාජිකාවටපත් වුණොත් ඒ පරාජිකාවට පත්ව සිටින තාක්කල් ඒ තැනැත්තාට නිවන් අවබෝධ කරන්න බෑ. නමුත් ඒ තැනැත්තා අර පැවිද්දෙන් එහෙම නැත්නම් උපසම්පදා පැවිද්දෙක් හැටියට පෙනී සිටින තැනින් ඉවත් වෙලා සාමණේරයෙක් හෝ ගිහියෙක් හැටියට උත්සාහ කළොත් එතනින් එහාට නිවන් අවබෝධ කරන්න හෝ ස්වර්ග මෝක්ෂ දෙපැත්තම බාධකයක් නැහැ එතනින්. එහෙමයි. තමන්ගේ වරද පිළි අරගෙන ඒකෙන් බැහැර වුණා. එහෙමයි. එතකොට පරාජිකා හැර අනෙකුත් ශික්ෂාපද ප්‍රතික්‍රමණය වුණොත් උපසම්පදා පැවිද්දෙක් හැටියට ඉඳගෙනම ඒවට අවශ්‍ය ප්‍රතිකාර කරගෙන එතනින් නිදහස් වෙන්නට පුළුවන්. එහෙනම් මෙන්න මේ කියන අන්තරායන්ගෙන් මිදිලා සාංශාරික වශයෙන් ප්‍රගුණ කරන ලද පාරමිතා ශක්තියක් ඇතුව මේ ජීවිතේ නිවැරදි ධර්ම මාර්ගය හඳුනාගෙන ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි වීරයෙන් නිවැරදිව යෙදෙන කෙනෙකුට ඕනෑම කෙනෙකුට මාර්ගඵල ලබන්නට අවකාශයක් තියෙනවා. ඔය සාධක සම්පූර්ණ වෙනවා නම්. එහෙමයි. එහෙම නැතුව වීරය කළ පමණින් හැම දිනාටම මාර්ගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි අපි අද වැඩසටහන ඉතාමත් වටිනා වැදගත් දැනුම් සම්භාරයක් ඔබ සියලු දෙනාම එකතු කරගත්තා කියලා අපි විශ්වාස කරනවා. නමුත් තියස අපිට ඔබගේ ආලින්දේ රැඳිලා ඉඳ වෙන් වෙලා තියෙන කාලය මෙතකින් අවසන්. ඉතින් අදට අපිට වැඩසටහන මෙයින් නිමා කරන්නට සිදු වෙනවා. යලිත් ලබන සතියේ සුපුරුදු පරිදිම ඔබගේ ආලින්දයට ගොඩවැදීමේ බලාපොරොත්තු වෙමි. ඉතින් අවසර අපේ ස්වාමින්වහන්ස අද දවසේ ඔබ වහන්සේ ඉතාමත් වටිනා ධම් සාකච්ඡා කීපයක් අපිට කරුණාවෙන් පැහැදිලි කරලා දුන්නා. ඔබ වහන්සේට අප්‍රමාණ පිං මේ සිදු කරගත්තා වූ සීල කුසල බලයන් අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඔබ වහන්සේ අවසන බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම සුපින්නතුනේ සුපුරුදු පරිදි සියස අපේ සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය සහ අපේ සියලුම කාර්ය මණ්ඩලය මේ දිවාරය වෙහෙසෙන්නේ ඔබ වෙනුවෙන් ඉතාමත් හරවත් වැඩසටහන් පෙළක් ඉදිරිපත් කරන්නට. ඉතින් මේ කරගත්තා වූ කුසල බලය මේ රැස් කරගත්තා වූ කුසලය අපි ඔවුන්ටත් අනුමෝදන් කරනවා මේ කරගෙන යන සමාජීය සාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගෙන යන්නට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා. අවසන එතුමන්ලා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඉතින් සුපුරුදු ලෙන්ගතුකමින්ම දායකකාරකාදී ඔබ සැමටත් අපි මේ කුසලය අනුමෝදන් කරනවා ඔබගේ යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිශ්‍ර සිද්ධ වේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. එහෙනම් අපට අවසර දෙන අදට ඔබගේ නිවසින් ආලින්දයෙන් සමුගන්නට නමුත් පොරොන්දු වෙනවා ලබන සතියේ සුපුරුදු වේලාවටම මේ වගේ හරවත් වැඩසටහනකින් නැවතත් ඔබ හමුවට පැමිණෙන බව. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.